නමෝ බුද්දාය. සනුහරේක අභිමානීය රැකගෙන සියලු දෙනාගේම සුබ සිහිනයන් ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරමින් පියකුගේ දිවියේ ප්‍රාණය බඳු මවකගේ ජීවිතයේ ගීතයේ රිද්මය බඳු දියනිවරුනි අද දවසේදී දම්සරණී සදහම් පිළිසඳර තුළින් අපි වෙන් කරන්නට හේතුව ඔබ වෙනුවෙන් මේ උතුම් පිළිසඳර ඔබට සරණක් වෙන්නට අවශ්‍ය දිනවරුන් සියලු දිනාටම අපි ආරාධනා කරනවා. අද දවසේදීත් සුපුරුදු විදිහටම අපිත් එක්ක එකතු වෙන්නට කියලා මේ ධම්සරණේ සදාම් පිළිසඳර තුලින්. ඇය නිවසක ආලෝකය බඳුයි. නිවසක සශ්‍රීකත්වයට බලපාන ප්‍රධාන සාධකයක් බවට ඇයපත් වෙනවා. දිනවරුන්ට මුළු මහත් සමාජයේම ලොකු අභියෝගයන් මුණ ගැහෙනවා. ඒ හැම අභියෝගයක් හමුවේම ඇය කොයි ආකාරයෙන්ද යහපත් දියණියක් විදිහට Tamanගේ අනාගතය ජයගන්නේ කියන කාරණාව ගැන තමයි අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේදීත් අපි ඔබට ආරාධනා කරනවා පුරා හෝරාවක්ම අපි ඔබ වෙනුවෙන් ඔබත් එක්ක මේ ධම්සරණයේ සදහම් පිළිසඳර ගත කරනවා. ඒ නිසා අපි ඔබටත් ආරාධනා කරනවා රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා විදියට ශ්‍රද්ධා රූපවාහිනියත් එක්ක එකතු වෙන්නට කියලා. ඉතින් අද දවසේදී අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කොට වදාළ පින්වත් මෑණියන් වහන්සේව අපි ප්‍රථමයෙන්ම පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. නමෝ බුද්ධාය අවසරයි පින්වත් මෑණියන් වහන්සේ. අද දවසේදී අපි කතා කරන සූදානම් වෙන්නේ දියණිවරුන් ගැන. බොහෝ දිනවිරුන් මේ වෙලාවේ අපිව බලාගෙන ඇති පින්වත් මෑණියන් වහන්සේ. ජීවිතයේ සමහරක් ගැටලුත් එක්ක ප්‍රශ්නත් එක්ක අතරමං වෙච්ච තරුණයක් ඉන්නත් පුළුවන්. මේ අය අතර. ඒත් එක්කම ජීවිතේ පටන් ගන්න අලුතින් ආරම්භ කරන්න හිතාගෙන ඉන්න අය ඉන්නත් පුළුවන්. පින්වත් මෑණියන් වහන්සේ අද දවසේදී මේ මාතෘකාව දිනවිරුන් ගැන කතා කරනකොට ටිකක් සුවිශේෂී විදිහට තමයි අපි මේ මාතෘකාව අද දවසේදී කතා බහ කරන්නට හිතුවේ. අපි මුලින්ම ආරම්භ කරමු පින්වත් මෑණියන් වහන්ස විවාහ ජීවිතය තරුණයෙකුගේ ජීවිතේ තරුණියකගේ ජීවිතය තුළ සුවිශේෂී සම්දිස්ථානයක් විදිහට අපි හඳුන්වන්නේ විවාහ ජීවිතය. අම්මා තාත්තත් එක්ක ගත කරන කාලය එතනින් එහාට ටිකක් ඈත් වෙනවා. අපි තව විදිහකට කිව්වොත් අලුත් පවුලකට එකතු වෙනවා. පින්වත් මෑණියන් වහන්ස අපි මුලින්ම කතාවේ මුලපුරම කොයි ආකාරයෙන්ද විවාහ ජීවිතයේ ජීවිතයකට පත්වන දියණියක් කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න ඕන මේක තීරණාත්මක සම්දිස්ථානය මුලින්ම අපි අතීතයෙන්ම පටන් අරගෙන මේ කතාව ආරම්භ කරමු පින්වත් මෑණින් වහන්සේ අවසරයි මගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ ගෞරව ආදර නමස්කාරය වේවා නමෝ බුද්ධාය පින්වත්නි ඇත්තටම පුතෙක්ට වඩා දියණියකගේ ජීවිතයේ විවාහය කියලා කියන්නේ වඩාත් තීරණාත්මක සංදිස්ථානයක්. මොකද තිරේෂා පුතා තමන්ගේ දෙමව්පියන්ගෙන් ඈත් වෙන්නේ නැහැ. නමුත් දියණිය තමයි තමන්ගේ ආදරණීය දෙමව්පියන්ගෙන් වෙන් වෙලා ඇයට ආගන්තුක තැනකට ඇයට නොපුරුදු පරිසරයකට යන්නේ දියණිය. එනිසා ඇත්තටම දියණියකට තමයි විවාහයේදී 100%ක්ම අලුත් ජීවිතයක් ගත කරන්න සිද්ධ වෙන්නේ. සාමාන්‍ය පින්වත්නි දියණියක් දරුවෙක් තමන්ගේ දෙමව්පියන්ගේ සෙවණේ ඉන්නේ වැඩිමනොත් අවුරුදු 25ක් 30ක් වගේ කාලයක්. නමුත් ඊට පස්සේ මැරෙනකම්ම තමන්ගේ විවාහ වුණ තමන්ගේ ස්වාමියාත් එක්ක දුක සැප බෙදාගෙන ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා දියණියකගේ ජීවිතේ තීරණාත්මක සංවිස්ථානයක් විතරක් නෙමෙයි ඒ දියණියගේ දෙමව්පියන්ගේ පවා ජීවිතේ තීරණාත්මක සංවිස්ථානයක්. ඊටාම ආදරයෙන් මේ ලෝකෙට බිහි කරපු ආදරණීය දියණියව උස්මහත් කරලා ගොඩාක් බලාපොරොත්තු ඇතුව තමයි දෙමව්පියෝ ඇයව විවාහ කරලා දෙන්නේ. එතකොට අලුත් ජීවිතයකට මගේ දරුවා අද යනවා කියන සතුට දෙමව්පියන්ට තියෙනවා. ඒ නිසා ඔවුන් මේ විවාහ වෙන දවසේ සතුට වෙනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා මේ විවාහ උත්සවවල අඬන්නේ ගොඩක් විට ඒ පුතාගේ පාර්ශවයේ දෙමව්පියෝ ඥාතින් නෙමෙයි. දියණියගේ පාර්ශවයේ ඥාතින් දෙමව්පියෝ. ඒකට හේතුව අනේ අපෙන් අද අද ඉඳලා අපේ දරුවා වෙන් වෙනවා කියන දුක ඔවුන්ට තියෙනවා. ඒතර ගත්තොත් පින්වත්නි අතීතය ගත්තොත් ඒ කියන්නේ අපේ දෙමව්පියන්ගේ ඒ දෙමව්පියන්ගේ දෙමව්පියන්ගේ කියන්නේ පරම්පරා දෙක තුනකට ආපස්සට අපි ගත්තොත් අපි හැරිලා බැලුවොත් ඇත්තටම අද මේ වර්තමානයේ ගත කරන ස්වාමියා බින්ද ගත කරනේ විවාහ ජීවිතවලට වඩා යම්කිසි සාර්ථකභාවයක් ඒ ජීවිතවල තිබ්බා. දැන් අපේ ආච්චි අම්මලා සීයලා අපිත් එක්ක කතා කරන දේවල් වලින් අපිට තේරෙනවා ඕන්ට පසුතැවීමක් නැහැ. ඕන් දුක් වෙන්නේ නැහැ. ඔවුන් සතුටින් තමන්ගේ අතීත ජීවිතය ගැන සිහි කරනවා. ඊළඟට ටීරේෂ අපිට අතීතයේ අපේ අත්තමල සියලගේ කාලේ ඔවුන් දික්කසාද වුණා, දෙපැත්තට වෙන් වුණා කියන දේ අහන්න හරි දුර්ලභයි. ජීවිතේ නැති කරගත්තා. ඒව අහන්න දුර්ලභයි. නමුත් අද හැමදාම එවැනි දේවල් අපිට අහන්න ලැබෙනවා. ඒකට හේතුව තමයි අතීතයේ විශේෂයෙන්ම විවාහ ජීවිතයක් තුළ විවාහයක් විවාහ ජීවිතයක් ගත කරන සාමියා බිරිඳ එකිනෙකාට ගෞරවය තිබ්බා. විශේෂයෙන්ම බිරිඳ තමන්ගේ ස්වාමියාට තමන්ගේ තාත්තට වගේ තමන්ගේ පියාට වඩා පියාට වගේ ගෞරවයෙන් සැලකුවා. එතකොට ඒ ගෞරවාන්විත වචන, ගෞරවාන්විත හැසිරීම, ගෞරවාන්විත සිතිවිලි තමන්ගේ ස්වාමියා කෙරෙහි පැවැත්තුවා. තිරේෂා අහලත් ඇති දැකලත් අපි ඇති අපේ දෙමව්පියෝ ඒ මුතුන් මිත්තන් කියනවා කවදාවත් ස්වාමියාට බත් එක බෙදන්න කලින් බිනිඳ කෑම කෑවේ නැහැ. කවදාවත් ස්වාමියාට තමන් විසින් බත්පත බෙදා ගන්න ඉඩ තිබ්බේ නෑ. කොච්චර ඈත දුර ගමනක් ගියත් ආහාරයට එනවා කියලා කෑම කන්න එනවා කියලා තමන්ගේ ස්වාමියා කියලා ගියොත් ඒ බිරිඳ කොයිතරම් හවස් වුණත් තමන්ගේ ස්වාමියා නිවසට එනකම් ඒ ආහාර ගන්නේ නෑ. ඊළඟට ස්වාමියාට තමන්ගේ දෑතින් හදපු තේක තේ කෝප්පය ළඟට ගිහිලා දෙනවා. මම හිතන්නේ ගෙදරට මහන්සි වෙලාවත් වතුරක පවා ළඟට ගිහින් දීලා තමයි මුලින්ම සත්කාර කරන්න පටන් ගන්නේ. මුලින්ම සත්කාර කරන්න පටන් ගන්නෙ. එතකොට දුර ගමනක් ගිහිලා ආපුවම ඇයි මෙච්චර පරක්කුනේ කියන ප්‍රශ්නේනේ අද බිරිඳ අහන්නේ. නමුත් එදා ඒ කාලේ එකිනෙකා කෙරෙහි ආදර ගෞරවය නිසා ඒ වෙහෙසටපත් වෙලා නිවසට පැමිණිනු ඒ තමන්ගේ ස්වාමියාට ඇය උපරිමයෙන් උපස්ථාන කළා. ඒ වගේම අපි අහලා තියෙනවා අපි දැකලා තියෙනවා අපේ දෙමව්පියෝ ඊට කලින් හිටපු පිරිස පවා දැන් වැඩට රාජකාරියට යනවා නම් තමන්ගේ ස්වාමියා ගෙදරින් එළියට බහිනවා නම් අර දුවක් තාත්තට වඳිනවා වගේ බිරිඳ ස්වාමියාට වන්දනා කරනවා. ඒ තරම්ම ගෞරවාන්විත බවක් වුණ අතර තිබ්බා. ඒතර බිරිඳ විතරක් නෙමෙයි. ස්වාමියාත් තමන්ගේ බිරිඳට අතිශයින්ම ගෞරවයෙන් සැලකුවා රැකවරණය සැලකුවා. ඒ වගේම අතීතය ගත්තොත් අද වගේ නෙමෙයි අද සාමාන්‍ය සාමයට තමන්ගේ නමින් කතා කරන්නේ. සාමාන්‍ය නම කියලා කතා කරන්නේ. නමුත් එදා එහෙම නෑ. එදා හිටපු ඒ බිරින්දෑවරු කවදාවත් නමින් කතා කරේ නෑ සාමියාට. තමන්ගේ පියාට වගේ ගෞරවයෙන් කතා කළේ. ඒ තරම්ම එකිනෙකා කෙරෙහි ගෞරවාන්විත බවක් ඔවුන්ගේ ජීවිතවල තිබ්බා. ඒ වගේම තමයි අද මේ වර්තමානයේ ගත කරන ජීවිතවලට වඩා එදා ජීවිතේ හරි සරලයි. ජීවිතේ මුදල් පසුපස්ස යන්න තරඟකාරීත්වයක් තිබ්බේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ස්වාමියා බිරිඳට එකට වාඩි වෙලා එකට කතා කරන්න අදහස් සූමාරු කරගන්න සතුටු වෙන්න සැනසෙල්ලෙන් ජීවිතේ ගත කරන්න ඕනතරම් කාලය තිබ්බා. ඒ නිසා වුන් ගොඩාක් සතුටින් සැහැල්ලුවෙන් ප්‍රීතිමත් ජීවිතය ගත කළා. උන්ට තරඟයක් තිබ්බේ නැහැ. බොහොම සරල ජීවිතයක් ගත කළේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම බිරිඳ කියන භූමිකාව අතීතයේ ගොඩාක් කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පා විශේෂයෙන්ම ඉවසීම. ඊළඟට ස්වාමියාට දක්වන කීකරුකම කියන ගුණයන්ගෙන් සුපෝෂිතව වෙච්ච චරිතයක් තමයි බිරිඳ කියලා කියන්නේ. ඒ නිසා ජීවිතේට ඒ පවුලට එන ස්වාමියා බිරිඳ අතර ඇතිවෙන ගැටුම් අතරේ බිරිඳ බොහෝම නියුණු තැනැත්තියක් වුණා. ඇය බොහෝ විට ඉවසුවා. ඇය හැම වෙලෙම ස්වාමියාට කීකරුව යටහත් පහත් හිටියා. ස්වාමියාගේ අදහස් වලට ගරු කළා. ඒ නිසා බොහෝ විට ඔවුන් අතර අරගල ඇති වුණේ නැහැ. බහින්වස් වීම ඇති වුණේ නැහැ. ඒ වගේම තමයි ටිරේෂ අතීතේ ගත්තොත් අතීතේ ගත්තොත් බිරිඳ ගොඩක් පිට රැකියාවක් කළේ නැහැ. ඇය රැකියාවක් කරන්නේ නැතුව නිවසේ හිටපු නිසා ඇයට තමන්ට බිරිඳක් හැටියට තමන්ගෙන් වෙන්න ඕනි යුතුයකම් වගකීම් ටික ඇය මනාව ඉෂ්ට කළා. ඇයි ඇයට විවේකයේ තිබ්බා. ආන් ඒ නිසාත් ඒ බිරිඳකගෙන් වෙන්න ඕනි යුතුයකම වගකීම ඉෂ්ට වෙච්ච නිසා ඒ විවාහ ජීවිතය ගොඩාක් සාර්ථක වුණා. ඉතින් මෙන්න මේ මේ කාරණා නිසා ඇත්තටම ගත්තොත් කලින් අපේ දෙමව්පියෝ ගත කරපු ඒ මුතුන් මිත්තන් ගත කරපු විවාහ ජීවිතේ සාර්ථක වුණා. තවත් අතීතයට අපි සිහි කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ බුද්ධ කාලයේ බොහෝ විට මගඵලලාභී ශ්‍රාවකයෝ ඒ කියන්නේ අපි හිතමුකෝ සෝවාන් වෙච්ච තරුණියක් සෝවාන් ඵලය සාක්ෂාත් කරපු තරුණයෙක් එක්ක විවාහ වෙනවා. එතකොට ඒ දෙනා සීලයෙන් සමානයි. ශ්‍රද්ධාවෙන් සමානයි. දන් දීමෙන් දෙන්නම සමානයි. නුවණ ප්‍රඥාව දෙදෙනාගේම සමානයි. ඒ නිසා මේ මගපලලාභී ශ්‍රාවකයන් අතර කොයිම ආකාරයකවත් ගැටලුවක් ගැටුමක් ඇති වුණේ නැහැ. ඔවුන් මේ ජීවිතයත් ජයගත්තා. මරණින් මත්තේ ඒ මාර්ගඵලලාභී අය නිසා මරණින් මත්තේ දෙව්ලොවත් ඉපදුණා. ඉතින් ආන් ওই කරුණ නිසා තමයි තේෂ අතීතයේ විවාහ ජීවිත සාර්ථකත්වයට පත් වුණේ. පින්වත් මෑණියන් වහන්සේ අපට මුලින්ම පහදා දුන්නා කොයි ආකාරයෙන්ද මේ අතීතයේදී තරුණ තරුණියන් මේ අයගේ ජීවිත බොහොම හොඳින් සාර්ථක අයරෙන් සුන්දර ලෙස ගත කළේ කියන කාරණාව. පින්වත් මෑණියන්ස ඔයත් එක්ක මෙමු අපි දැන් වර්තමානයේට. වර්තමානයේ වෙනකොට තත්ත්වය ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඇත්තටම අපිට බොහොම කනගාටුයි කියන නමුත් වර්තමානයේ වෙනකොට ලංකාව තුළ වැඩිම නඩු ප්‍රමාණයක් උසාවියේ විභාග වෙන්නේ දික්කස අද නඩු පින්වත් මැනියන් වහන්සේ. මේ විදිහට විවාහ ජීවිතය අසාර්ථක වෙන්න හේතු මොනවද පින්වත් මැනියන්ස බලපාන්නේ. ඉතින් ගොඩක් අය කියනවා ප්‍රධානම කාරණේ විදිහට අපිට කාලයක් නැහැ. අපිට දැන් මේ රැකියා කරන හින්දා ටිකක් කාලේ අඩුයි. දරුවෝ ගැන බලන්න, ස්වාමියා ගැන හොයලා බලන්න කටයුතු කරන්න. මෙහෙම තමයි මුලින්ම කියන්නේ. පින්නත් වැන්නිවන්ස අපිට මේ ගැනත් පහදලා දෙන්න. ඇත්තටම පින්වත්නි එකිනෙකාට වෙනස් කර්මයන් දායාද කරගත්ත. එකිනෙකාට වෙනස් සංසාර පුරුදු වලින් යුක්ත එකිනෙකාට වෙනස් රුචි අරුචිකම් ඇවතුම් පැවතුම් වලින් යුක්ත ඊළඟට රාග ద్వේෂ මෝහ කියන අකුසල් වලින් රෝගී වෙච්ච නිතර සැලෙන හිත ඇති දෙදෙනෙක් තමයි මේ විවාහයටපත් වෙන්නේ. ඒතරට ඒ වගේ පසුබිමක් යටතේ විවාහ ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ ඒක සැබවින්ම අභියෝගයක්. මොකද අපිට පේන්නේ ඒ දෙන්නගේ කර්මයේ මේ කර්මයේ ඒ දෙන්න රැස් කරගෙන තියෙන ආකාරය. ඊළඟට ඒ දෙන්නගේ සංසාර පුරුදු අපිට පේන්නේ නැහැ. ඉතින් ওই தත්ත්වයේ යටතේ ඇත්තටම විවාහ ජීවිතය කියලා කියන්නේ අභියෝගයක්මයි. ඉතින් තිරේෂා සාමාන්‍යයෙන් පෞල් ජීවිතයක් ගත්තොත් ගෘහ මූලිකයා හැටියට පිටින් අපි හඳුන්වන්නේ ඒ ස්වාමියාව නැත්නම් පිරිමියා තමයි ගෘහ මූලිකයා හැටියට හඳුන්වන්නේ. නමුත් ඒ පෞලේ අභ්‍යන්තර ක්‍රියාවලිය තුළ අභ්‍යන්තරයේ සිද්ධ වෙන කටයුතු වල හැම දෙයකදීම ප්‍රමුඛත්වය ගන්න ස්වාමියාට වඩා බිරිඳ. හැම දෙයකදීම ප්‍රමුඛ වෙලා තීරණ ගන්න බොහෝ විට බිරිඳ. ඒතොර ඇත්තටම වර්තමානයේ පෞල් ජීවිතයක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය හෝ ඒ පෞල් ජීවිතයේ තියෙන දියුණුව හෝ බොහෝ විට තීරණය වෙන්නේ බිරිඳකගේ ඒ යුතුයකම් වගකීම් මත. එනිසා විශේෂයෙන්ම අද මේ අපි අපි කතා කරන වර්තමාන කාලය ගැන කතා කරොත් වර්තමානය ගැන කතා කරනකොට ඕනම ශාස්ත්‍රයක ඕනෑම චරිතයක් ගැන කතා කරනකොට අපිට ඇත්තටම සතුටුදායක පැත්තක් ගැන කතා කරන්න බෑ. ඒක බිරිඳකට විතරක් සීමා වෙච්ච විවාහ ජීවිතයකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඕනෑම ශාස්ත්‍රයක. නමුත් අපි මුලින්ම ගත්තොත් අතීතයට වඩා අද ජීවත් වෙන කාන්තාවන් ඕන දෙයකට දක්ෂයි. ඕන ශාස්ත්‍රයක ඕන රැකියාවක අද කාන්තාව නියුක්ත වෙලා ඉන්නවා. පිරිමි පාර්ශවයත් එක්ක කරට කර කරට කර වැඩිලා ඒ අයත් එක්ක සමසම කටයුතු කරනවා. එතකොට ඒ අතින් අපි ගන්නකොට අපි අගය කරන්න ඕනි අද කාන්තාව තමන්ගේ ස්වාමියා වගේම පෞල් ජීවිතය සාර්ථක කරගන්න ආර්ථිකය ශක්තිමත් කරගන්න ඇයි ලොකු වෙහෙසක් දරනවා. එතකොට ඇගේ දක්ෂතාවය, ඇගේ හැකියාව, ඇගේ වීරිය, ඇගේ උනන්දුව අතීතයට වඩා අද ගොඩාක් ශක්තිමත්. ඒ ගැන අපි ප්‍රශංසා කරන්න ඕනි මුලින්ම. නමුත් ඊට වඩා දුර්වලතා ගොඩක් තියෙනවා. විශේෂයෙන් මේ දුර්වලතා හැම එකක්ම පින්වත්නි අපිට කතා කරන්න තියෙන්නේ ಗುಣධර්මවල පිරිහීමත් එක්ක. කලින් අපි කතා කරා කලින් විවාහ ජීවිතවල එකිනෙකා කෙරෙහි ගෞරවාන්විත භාවයක් තිබ්බ නිසා ඒ විවාහ ජීවිත සාර්ථක වුණා කියලා. හැබැයි අද ගත්තොත් ඒ తත්වය ගොඩාක් වෙනස්. අද ස්වාමියා බිරිඳට ගෞරව කරන්නේත් නැහැ. බිරිඳ ස්වාමියාට ගෞරව කරන්නේත් නැහැ. එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවාන්විත භාවය අඩු නිසා එකිනෙකාට එකිනෙකාව ප්‍රියමනාප නැහැ. සාමියාට බිරිඳ ප්‍රියමනාප නැහැ. බිරිඳට ස්වාමියා ප්‍රියමනාප නැහැ. ඒ ප්‍රියමනාප භාවය නැති නිසා එකිනෙකා කෙරෙහි දක්වන ආදරය, ගෞරවය, සෙනෙහස, රැකවරණය, ඒ හැමදේම සහයෝගය, ඒ හැමදේම අද වෙනකොට අඩාල වෙලා සාමියා බිරිඳව දකින්නේ වදයක් හැටියට බිලිඳ ස්වාමියාව දකින්නේ වදයක් හැටියට. ඒකට හේතුව අර එකිනෙකා කෙරෙහි ගෞරවාන්විත භාවය නැති නිසා එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලන්න අද දක්ෂතාවයක් නැහැ. ඒ වගේම පින්වත්නි අද ජීවිත ගොඩාක් කාර්යබහුලයි. ගොඩක් විට ස්වාමියාත් රැකියාව කරනවා, බිරිඳත් රැකියාව කරනවා. ඒතර දෙන්නම රැකියාවක නියුක්ත වෙලා ඉන්න නිසා ඕනෝන්ගේ අදහස් ඔවුන් ඔවුනෝන්ගේ රුචි අරුචිකම් තේරුම් ගන්න ඔවුන්ට වෙලාවක් නැහැ. එකට එකතු වෙලා වාඩි වෙලා කෑම ටිකක් කන්න, සුහදව කතාබස් කරන්න වෙලාවක් නැහැ. එතකොට ස්වාමියා තේරුම් ගන්නෑ බිරිඳ කියලා කියන්නේ කොයි වගේ චරිතයක්ද? මේ අකමැති දේ මොනවද? මේ කැමති දේ මොනවද කියලා තේරුම් ගන්න ස්වාමියාට විවේකයක් නැහැ. බිරිඳටත් ඒ වගේ. ඒතර අන්‍යෝන්‍ය අනවබෝධය නිසා ඒ අන්‍යෝන්‍ය අනවබෝධය නිසා බොහෝ විට ස්වාමියා බිරිඳකින් දුරස් වෙනවා. බිරිඳ සාමියාගෙන් දුරස් වෙනවා. එතකොට මේ විවාහ ජීවිතය ගොඩක් විට පින්වත්නි අසාර්ථක වෙනවා. ඒ විතරක් නෙමෙයි අද මේ වර්තමානයේදී අර එකිනෙකාගේ තියෙන කාර්ය බහුලත්වය නිසා අවිවේකී භාවය නිසා ඒ ස්වාමියාට ස්වාමියා විසින් බිරිඳට දක්වන්න ඕනි ආදරය සෙනෙහස ලැබෙන්නේ නැති නිසා ඊළඟට බිරිඳට ස්වාමියාගෙන් ලැබෙන්න ඕනි ආදරය සෙනෙහස ලැබෙන්නේ නැති නිසා බිරිඳ උත්සාහ ගන්නවා තමන්ගේ ස්වාමියාගෙන් නොලැබෙන ආදරය වෙන තැනකින් ගන්න. ඔක දැන් අර දෙමාපියන්ගෙන් නොලැබෙන ආදරය දරුවෝ වෙන තැනකින් හොයාගෙන ගියා වගේමයි නේද මෑනි? ඔව් ඒකට වඩා ගොඩක් බරපතල තත්ත්වයක් තමයි මෙතන දැන් විවාහ ජීවිතයක් ගත කරාට පස්සෙත් මේ වගේ තත්ත්වයකට මේ වගේ ඉරණමකට මුහුණ දුන්නොත් ඒක ඉතාම භයානක තත්ත්වයක්. ඉතින් මේ විදිහට දැන් Taman තමන් ආස කරන, තමන් කැමති වෙන, තමන් පතන ආදරය ලැබෙන්නේ නැතිකොට ඒ ආදරය හොයාගෙන යනකොට ඕන්ට තියෙන සීල ගෞරවය නැති වෙලා යනවා. සිල්පද හානි කරගන්නවා. විශේෂයෙන්ම තුන්වෙනි සිල්පදේ කාම මිත්‍යාචාරය කියන ඒ අකුසලයේ ජීවිතයට රැස් කරගන්නවා. ඒ විදිහට දුරාචාරයේ හැසිරෙනකොට එකිනෙකාට වංචා කරගන්නවා. එකිනෙකාට බොරු කියා ගන්නවා. මේ විදිහට ඒ බොරුව වංචාව නිසා ඊට පස්සේ පිටින් ඕනම කෙනෙක්ට ඔවුන් දෙදෙනාගේ ඔළුවලට කේලම්ම මගින් නොඑක් දේවල් වචනයකින් දෙකකින් ඕන කෙනෙක්ට විවාහ ජීවිතය දෙදරලා දාන්න පුළුවන්. බිඳවන්න පුළුවන්. සමහරවිට ඇත්තට මේක බොරුවක් වෙන්න පුළුවන්. ඒ ඔබේ ස්වාමියා මේ ආකාරයි කියලා කියන වචනේ බොරුවක් වෙන්න පුළුවන්. හැබැයි අර කලින්ම ජීවිතය අර එකිනෙකාට සත්‍යවාදී නොවුණු නිසා වංචාවෙන් රවට්ට ගත්ත නිසා ඒක බොරුවක් වුණත් බිරිඳ හෝ ස්වාමියා ඒක පිළි අරගෙන විවාහ ජීවිතයේ දෙදරලා යනවා. ඊළඟට ත්‍රිේෂ අද මේ වර්තමානයේ මේ ගත කරන කාලය තුළ ඇති වෙලා තියෙන මේ තාක්ෂණික දියුණුව නිසා තාක්ෂණික දියුණුව නිසා තේ ජංගම දුරකතන ඊළඟට සමාජ ජාලා වෙබ් අඩවි නිසා පුවත්පත්වල ඕන තරම් ඔබට අහන්න දකින්න ලැබෙනවා ඇති විවාහ ජීවිතය අසාර්ථක වෙච්චි කතා ඕන තරම් දකින්න ලැබෙනවා. ටිරේෂා මේ පහුගිය කාලෙක එක්තරා ආයතනයකින් සමීක්ෂණයක් කරලා තියෙනවා ලංකාවේ දවසකට එක දවසක් ඇතුළතදී උසාවියකට දික්කසාද නඩු 400ක් විභාග වෙනවා කියලා. ඒ වගේම සීග්‍රේන් අද මේ වර්තමාන සමාජ තුළ අවුරුද්දක් වගේ කෙටි කාලයක් තුළ විවාහ වෙච්ච ස්වාමියා බිරිඳ වෙන් වෙනවා දික්කසාද වෙනවා. ඒක ප්‍රවණතාවයේ ටික ටික අද වෙනකොට වැඩි වෙගෙන යනවා. ඒ තරමටම අද විවාහ ජීවිත අසාර්ථකයි. විවාහ ජීවිත දෙදරලා යනවා. ඒතර මේකට ප්‍රධානම හේතුව පින්වත්නි එකිනෙකා තුළ තියෙන ಗುಣධර්ම පිරිහි යාමමයි. පින්වත් මෑණියන් වහන්සේ අපිට බොහොම හොඳින් පැහැදිලි කරලා දුන්න වර්තමාන తත්වය. එහෙම නැත්නම් වර්තමාන සමාජය තුළ තරුණියක් කොයි ආකාරයෙන්ද විවාහ දිවියට પ્રાપ્ત වෙනකොට අපිට මේ සැහැණ ලොකු අවදානමක් තියෙනවා පින්වත් මෑණියන්ස. අපි අවදානමක් එක්ක තමයි මේ තරුණිය තරුණියගේ ජීවිතය ගත කරන්නේ. ඊළඟ පියවර තියෙනකොට අපි කොයි විදිහටද අපි මේ පියවර තියන්නට ඕනේ කියලා දෙවරක් තෙවරක් නෙවෙයි සිය දහස් වාරයක් කල්පනා කරන්න බලන්න ඕන කාරණා පින්වත් මෑණියන්ස අපිට වර්තමාන සමාජය තුලින් පෙන්වලා දුන්නා. ඒත් එක්කම පින්වත් මෑණියන්ස අපි දැන් කතා කරමු මේ තරුණියකට තියෙන විවාහ ජීවිතයකට එකතු වුණාට පස්සේ විවාහ ජීවිතයකට විවාහගත වුණාට පස්සේ විවිධ ගැටලු විවිධ ප්‍රශ්න විවිධ අභියෝග පැන නගිනවා සමහරක් වෙලාවට ඥාති පිරිසකින් වෙන්න පුළුවන් එහෙම නැත්නම් නැන්දම්මලේලි ඒ කාලේ ඉඳලා මෙන්න ගැටුමක් විදිහටනේ කතා වෙන්නේ. හැබැයි එහෙම නොවන පාර්ශවයන් ඕනෑතරම් ලාංකීය සමාජය තුළ ඉන්නවා. නමුත් මේවත් ගැටලු විදිහට තමයි අපිට ගන්න පුළුවන්. ඒත් එක්කම සමහරක් වෙලාවට දරුවන් ලැබීම ප්‍රමාද වීම තුලත් මේ තරුණිය විවිධ වූ අනපේක්ෂිත වූ සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අභියෝගයක්. ඒත් එකම සමරක් වෙලාවට මානසික අතින් මානසික මට්ටම අතින් සෑහෙන්න පහළට වැටෙන. පින්වත් මැනින්වන්ස අපි මේ අභියෝගත් එක්ක කතා කරමු. ඇත්තටම පින්වත්නි විවාහයත් එක්ක අපි කලින් කතා කරා වගේ තිරේෂා මේ තරුණිය මේ යෝන් බිරිඳ Tamanට නුපුරුදු පරිසරයකට යන්නේ. ඒ ඉන්න පිරිසේ ගෙදර ඉන්න පිරිස ඇයට නුපුරුදුයි. ඔවුන්ගේ ඇවතුම් පැවතුම් ඇයට නුපුරුදුයි. ඒතර ආගන්තුක පරිසරයකට ගියාම ඒ ආගන්තුක භාවයත් එක්ක ඊළඟට Taman කලින් ගත කරපු පිරිසට වඩා වෙනස් ඇවතුම් පැවතුම් ඇති පිරිසක් එක්ක ජීවත් වෙද්දී ඇයට බොහෝ ප්‍රශ්න වලට බොහෝ විට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙමත් කෙනෙක් තමයි තමන්ගේම දෙමාපියන් ළඟට ගියා වගේ සතුටින් ඒ තමන්ගේ ස්වාමියාගේ නිවසේ ජීවිතය ගත කරන්නේ. ඉතින් විශේෂයෙන්ම තිරේෂා කිව්වා වගේ අතීතයේ ඉඳලා එන ප්‍රශ්නයක් තමයි තරුණියක් විවාහ වෙලා තමන්ගේ ස්වාමියාගේ ගෙදෙට්ට ගියාම ඒ ස්වාමියාගේ විශේෂයෙන්ම මවගෙන් ඒ කියන්නේ අපි නැන්දම්ම කියලා කියන්නේ ඒ මවගෙන් එන ප්‍රශ්න අභියෝග එදා හිටන් තිබ්බ දෙයක්. ඊටාම ප්‍රසිද්ධ ගැටලුවක් තමයි මේ නැන්දම්මලේලි ප්‍රශ්නේ. ඒතකොට විශේෂයෙන්ම දැන් තමන්ගේ ආදරණීය පුතා විවාහ වුණාට පස්සේ ඒ ඒ පුතා තමන්ට වඩා අම්මට වඩා බිරිඳට ආදරය දක්වනවා නම් අම්මට වඩා වෙන්දට වඩා බිරිඳට සෙනෙහි දක්වනවා නම් විශේෂත්වයක් දක්වනවා නම් අර මවගේ හිතේ සියුම්ම iriසියාව ඇති වෙනවා. ඊළඟට ඒ විවාහපත් වෙච්ච ඒ තරුණ දියණිය ඒ ලේලිය නවීන පන්නේට හිතන කෙනෙක් නම් ඒ අම්මා නමුත් සාම්ප්‍රදායික විදිහට හිතන කෙනෙක් නම් සමහර නිවසේ කටයුතු වලදී ඇය අඳින පඳින ඇඳුම් වලදී නැන්දම්මට ඇයව ගැටෙන චරිතයක් වෙන්න පුළුවන්. ඇයව රුස්සන් නැති වෙන්න පුළුවන්. එතකොට ඕන් අර ගැටුම පටන් ගත්තා. ඊට පස්සේ ලේලි මොනවා කිව්වත් මොනවා කළත් නැන්දම දකින්නේ වැරදියට. ඒතර ওই ප්‍රශ්නෙට බොහෝ විට බොහෝ විට තරුණියකට විවාහපත් යෝන් බිරිඳකට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඒ තමන්ගේ ස්වාමියාගේ සහෝදර සහෝදරියන්ගෙන් ඊළඟට ඥාති පිරිසගෙන් ඥාති පිරිසගෙන් බොහෝ විට නොයේක් ප්‍රශ්න සමට මානසිකව බොහෝම පීඩාවටපත් වෙන ප්‍රශ්න සමහර විට අධ්‍යාපනික කාරණයක් වෙන්න පුළුවන් රැකියාව සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පෞල් පරිසරය පිළිබඳ වෙන මොනෑම හෝ සාධකයක් දෙයක් නැත්නම් ඇයට කලින් ඇගේ අතීතයේ වෙච්ච පුංචි වැරැද්දක් වෙන්න පුළුවන්. ඒවම ඉස්මතු කර කර ඉස්මතු කර කර සාමාන්‍ය ස්වභාවය තමයි මිනිස්යව තලා පෙළන එක මේ සමාජයේ හැටි. ඒතර ඒන් අය ගොඩාක් පීඩාවටපත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තිරේෂ කිව්වා වගේ දැන් විවාහ වෙලා ගොඩක් විට අවුරුද්දක් වගේ කාලයක් ගත කරනකොට හැමෝගෙම ප්‍රශ්නේ තමයි හැමෝම කොතෙන්ද ගියත් උත්සවයකට ගියත් ඥාති ගෙදරකට ගියත් කොතෙන්ද ගියත් හැමෝම අහන්නේ තාම දරුවෝ නැද්ද කියලා. එතකොට ඒක කර්මානුරූපව හෝ සමහරට ස්වාමියාගේ ප්‍රශ්නයක් නිසා හෝ වෙන්න පුළුවන් දරුවෝ නැතිවීම. නමුත් ඒ හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන්න ඕනි බිරිඳ. බිරිඳ. මොකද බිරිඳගෙන් තමයි කාන්තාවගෙන් තමයි අහන්නේ ඇයි දරුවෝ නැද්ද කියන එක. එතකොට ඇය ඒ ප්‍රශ්නය හමුවේ නිරුත්තර වෙනවා. ඇය ඒ ප්‍රශ්නය හමුවේ අසරණ වෙනවා. එතකොට ඒ මානසික පීඩාව ඇය දරාගෙන ඒ දුක දරාගෙන ඉවසගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒකට පිනක් අවශ්‍ය වෙනවා. දරු සම්පත කියන්නේ පිනකින් ලැබෙන දෙයක්. ඒ විතරක් නෙමෙයි තිරේෂා දැන් විවාහ වෙන්නේ ගොඩක් විට ආදරය කරලානේ. දැන් වර්තමානයේ යෝජිත විවාහ වලින් වඩා ගොඩාක් විට එකිනෙකාට ආදරය කරලා අවුරුදු ගාණක් ආදරය කරලා තමයි විවාහ වෙන්නේ. නමුත් මේ මිනිස් ස්වභාවය කියන එක තේරුම් ගන්න හරි අමාරුයි. මුළු ජීවිත කාලෙම මිනිස්සෙක් එක්ක ජීවත් වුණත් මේ පුද්ගලයාගේ චරිත ස්වභාවය කොයි වගේද කියලා තේරුම් ගන්න අමාරුයි. ආන් ඒ නිසා සමහර විට විවාහ වෙලා මාසයක් දෙකක් තුනක් අවුරුද්දක් යනකොට අර තමන් ආදරය කරපු පුද්ගලයාද මේ ඉන්නේ කියලා හිතන්න බැරි තරමටම තමන්ගේ ස්වාමියා වෙනස් වෙනවා. සමහරක් විට අවුරුදු 7ක් 8ක් 10ක් වෙන්නත් පුළුවන් ආදරය කරලා තියෙන්නේ. නමුත් විවාහ වුණාට පස්සේ මේ தත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් අනිවාර්යෙන් වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ ආදරේ තමන් අපේක්ෂා කරපු තමන් බලාපොරොත්තු වුණු තමන් මවාගත්ත සිහින ලෝකය ඇගේ දෑස් ඉදිරි පිටම කඩාගෙන වැටෙනකොට ඇය හදවතින් හඬා වැළපෙනවා දුක් වෙනවා. එතකොට ඇයි ඒ දුක දරාගෙන පෞල් ජීවිතේ ගත කරන්න ඕනේ. ඒ විතරක් නෙමේ ස්වාමියාගේ දුසිල්වත්භාවය නිසා විශේෂයෙන්ම බීමත්කම නිසා අසරණ වෙච්ච යෝන් බිරින්දෑවරු ඕන තරම් මේ සමාජයේ ඉන්නවා. මට මතකයි එහෙම කියනකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ එක්තරා අවස්ථාවක අපිට ඇවිල්ලා කිව්වා පැවිදි වෙච්ච කෙනෙක් හැටියට අපි මේ විඳින සැපය මේ සැපය කොයිතරම්ද කියලා උන්වහන්සේ සේරුවාවිල පන්සලේ වැඩ ඉන කාලේ උන්වහන්සේ දැක්කලු ඒ අල්ලපු වැටේ එක දවසක් මිනිස්සෙක් බීලා gadol gadol කැටයක් gadol භාගයක් අතට අරගෙන බිරිඳ පිටිපස්සේ පන්නගෙන යනවා. එතකොට ඒ බිරිඳ මේ කුසේ දරුවෙක් ඉන්න ගැබිනිමවක්. මේ ගැබිනි මව පන්නගෙන ගේ වටේ රවුම් ගානක් මේ මිනිසයා මේ බිරිඳට අර ගඩොලෙන් ගහන්න දුවනවා. කොහොමරි මේ මිනිසයාගේ ග්‍රහණයට මේ බිරිඳ අහුවෙලා කොන්ද දෙකට නමලා ඒ ගඩොලෙන් දෙපාරක් බිරිඳගේ කොන්දට ගහනවා. අර ගැබිනි අම්මට. ගැබිනි අම්මට. ඒ වෙලාවේ බිරිඳ හඬ හඬා දැන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ඔක්කොම බලාගෙන හඬ හඬා අර ඇඳන් හිටපු ගවුමේ සාක්කුවෙන් එළියට අරගෙන සිගරට් එකක් දික් කරලා අනේ මම බොරුවට කිව්වේ මම විහිළුවට කිව්වේ මම ගෙනාවේ නෑ කියලා. මම සිගරට් එක ගෙනාවා මට ගහන්න එපා කියලා අත දික් කළ සිගරට් එක පෙන්වවලු. ඒතර අර බඩදරු අම්මට තමයි සල්ලි දීලා ඵලයන් ගිහිල්ලා සිගරට් එකක් ගෙනින් කියලා කියලා තියෙනවා. ඒතර ඒ අම්මා ඒක සාක්කුවේ දාගෙන විහිළුවට තමන්ගේ ස්වාමියාට කියලා මම ගෙනාවේ නෑ කියලා. ඒ තරහට තමයි අර gadol භාගයක් අරගෙන ගේ වටේට ගිහින් ඒ ගැබිනි අම්මගේ පිටකොන්දට ගැහුවේ. ඒතර ඒ තරම්ම ස්වාමියාගේ තාඩන පීඩන වලට විශේෂයෙන් මේ දුසිල්වත් භාවය නිසා ඒ බීමත්කම නිසා බිරින්දෑවරු ගොඩාක් දුක් විඳිනවා. ඊළඟට ඒ ස්වාමියා දුරාචාරයේ හැසිරෙනවා සල්ලාල ජීවිතයක් ගත කරනවා. එතකොටත් ඒ තරුණ බිරිඳට ඒ සියලුම දුක් ඉවසගෙන ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේවා විවාහයත් එක්ක සාමාන්‍යයෙන් කාන්තාවකට එන ප්‍රශ්න අභියෝග. ඉතින් ඒ අභියෝග අපි පස්සේ කාලෙක බලමු දිරේෂා මේ වැඩසටහන ඔස්සේ ඒ එක් එක් එක් එක් ප්‍රශ්නවලට කොහොමද කාන්තාවක් හැටියට මුහුණ දෙන්නේ කියන එක අපිට වෙන වෙනම කතා කරන්න පුළුවන්. දැන් අපිට කාලය මදි ඒට විසඳුම කියන්න. එහෙමයි පින්නපෑණින් වහන්ස අපි මේ කතා කළේ වර්තමාන తත්වය ඒත් එක්කම කාන්තාවකට එල්ල වෙන්න පුළුවන් විවාහ ජීවිතයට පත් වුණාට පස්සේ එන්න පුළුවන් අභියෝග මේ සියල්ලක් ගැනම අපි කෙටි විරාමයකට යන්න සෝදානම් කෙටි විරාමයකින් අනතුරුව නැවත වතාවක් මේ පිළිබඳව කතා බහ කරන්න සෝදානම් රැඳී ඉන්න අපිත් එක්කම විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් ධම්සරණී සදහම් පිළිසඳර සමගින් පින්වත් මෑණියන් වහන්සේ අපට විරාමයට යනට මත්තෙන් බොහොම හොඳින් පැහැදිලි කරා තරුණ බිරිඳකගේ ජීවිතයට මොන වගේ අභියෝගද පැමිණෙන්නේ කියලා. ඒ අභියෝගයන් සාර්ථක විදිහට ජයගන්නේ කොහොමද කියන කරණාව පිළිබඳව තමයි දැන් අපි කතා කරන්න ඕනේ පින්වත් මෑණියන් වහන්සේ. අපිට පහදලා දෙන්න භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තුල මෙවැනි කාරණා අඩංගු වෙලා තියෙනවද ලෞකික ජීවිතය සැපවත් කරගන්නට භාග්‍යවතුන් වහන්සේ මනමගේ කරුණු කාරණාද දේශනා කරලා තියෙන්නේ බොහෝ දෙනෙක් කියනවා ලෝකෝත්තර සැපය පිණිස නම් භාග්‍යවතුන් වහන්සේ බොහෝ කරුණු කාරණා දේශනා කරලා තියෙනවා කියලා. පින්නත් ඇනින් වහන්සේ අපිට ධර්මානුකූල විග්‍රහයක් ලබා දෙන්න. ඇත්තටම පින්වත්නි බුද්ධ දේශනා හදාරන කොට තේෂා ලෝකෝත්තර ජීවිතයේ නිවන ඉලක්ක කරගෙන භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයමයි වැඩි. ඒ අතර ලෞකික ජීවිතය ගැන ලෞකික ජීවිතයේ සාර්ථකත්වය පිණිසත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සෑහෙන ප්‍රමාණයක් එකතු කරොත් ඕනම කෙනෙක්ට ධර්මය සූත්‍ර පිටකය කියවපු කෙනෙක්ට එකතු කරගන්න පුළුවන් වෙන වෙනම. එතකොට විශේෂයෙන්ම තිරේෂා මේ විවාහ ජීවිතයක් වෙනුවෙන්ම විවාහයට පත්වෙන තරුණියක් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනා ඇතුළත් වෙනවා. එක්තරා අවස්ථාවක පින්වත්නි උග්ගහ කියන සිටුතුමාගේ විවාහයට සුදුසු වයසේ හිටපු ඒ තරුණ දියණිවරුන්ට බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. අවවාද කරනවා භාගතුන් වහන්සේ පින්වත් දියණිවරුනි ඔබ දැන් විවාහ වෙලා ස්වාමියාගේ නිවසට යන්න සූදානමින් ඉන්න ඔබ ඒ විවාහ වුණාට පස්සේ ස්වාමියාගේ නිවසට ගියාට පස්සේ ඒ නිවසේ ඉන්න සියලු දෙනාට කලින් අවදි වෙන්න. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා, ඒ නැන්දම්මා, ඒ මාමා හැම දෙනාටම කලින් නිවසේ සියලු දෙනාට කලින් ඔබ අවදි වෙන්න. සියලු දෙනාම නිින්දට ගියාට පස්සේ අවසානයේ සියලු කටයුතු අවසන් කරලා ඔබ නිින්දට යන්න. ඊළඟට ස්වාමියාගේ ස්වාමියාට ප්‍රියමනාප ආකාරයට ස්වාමියාගේ සිත් ඇදගන්න ආයුරින් ප්‍රියමනාප ඇවතුම් පැවතුම් පවත්වන්න. ඒ වගේම ස්වාමියාට ප්‍රිය වචනෙන් කතා කරන්න. ඒ පළවෙනි අවවාදය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනව පින්වත් දියණිවරුනි, ඒ තමන්ගේ ස්වාමියාගේ නිවසට ගියාම ඔබ ඒ ස්වාමියාගේ දෙමව්පියන්ට ඊළඟට වැඩිහිටි සහෝදර සහෝදරියන්ට ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට තමන්ගේ ස්වාමියා යම් කෙනෙක්ට ගරු සත්කාර දක්වනවා නම් ඒ ගරු සත්කාර දක්වන අයට ඔබත් ගරු කරන්න. එතකොට ඒ නිවසට ඒ පිරිස ආවොත් වැඩිහිටියන් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ආවොත් අසුන් පනවන්න. ආහාර පානාදීන් සංග්‍රහ කරන්න. ඔවුන්ට උපස්ථාන කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඒ ගෙදර දොර යම්කිසි කටයුතු තියෙනවා නම් ගෙදර කටයුතු තියෙනවා නම් එහෙම නැත්නම් ස්වාමියාගේ යම් යම් ව්‍යාපාර කටයුතු කර්මාන්ත ඇතනම් කම්මැලි වෙන්නේ නැතුව අදක්ෂ වෙන්නේ නැතිව උපායශීලීව ඊටාම වීරියවන්තව ඒ කටයුතු වලට සහයෝගය දක්වන්න දක්ෂ වෙන්නේ කටයුතු වලට ඒ වගේම තමයි භාග්‍යතුන් ආස දේශනා කරනවා ඒ ස්වාමියා යටතේ වැඩ කරන කම්කරු සේවක සේවිකාවන්ට ඒ නිවසේ ඉන්න දැසි දස්සන්ට පවා කරුණාවෙන් මෛත්‍රියෙන් සලකන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදානවා තමන්ගේ ස්වාමියා උපයන මුදල් ඇත්නම් ධනය ඇත්නම් ඒ ධනය අර පිරිමැස්මින් පාවිච්චි කරන්න. ඒ ධනය නිර්පරාදේ නැතිනාස්ති කරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට අවවාද අනුශාසනා කරන අර පති කුලයට පියනගෙන අර යෝන් තරුණියන්ට භාගතුන් වහන්සේ අවවාද කරනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය ලැබපු එක්තරා ගිහි ශ්‍රාවකෙක් කියන්නේ විශාකා උපාසිකාවගේ තාත්තා ධනංජය සිටුතුමා තමන්ගේ ආදරණීය දියණිය විවාහ වෙන දවසේ බොහොම ලස්සන අවවාද ටිකක් කියනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ලත් ආభాෂයෙන් තමයි මේ පියාට ඒ තරම් වටිනා අවවාද දෙන්න පුළුවන් වුණේ. මං හිතන්නේ බොහොම හොඳින් අහගන්න අද දවසේ අපි හැම කෙනෙකුටම බොහොම වැදගත් බොහොම වටිනා කරුණු පින්වත් මෑණින් වහන්සේ ඒ තුළ මේවා හැමෝට හැමදාම අහන්න ලැබෙන්නේ එහෙම ඒකයි ඉතින් ඒ තාත්තා තමන්ගේ දියණියට කියන දුවේ පිටත ගිනි ඇතුළට ගන්න එපා කියනවා ඇතුළත ගින්න පිටට දෙන්න එපා කියනවා ඒකේ තේරුම තමයි එළියේ තියෙන ප්‍රශ්න පවුල ඇතුළට ගන්න එපා. ඊළඟට පවුල ඇතුලේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ස්වාමියාගේ වෙන්න පුළුවන්, තමන්ගේ ඒ නැන්දම්මගේ මාමගේ වෙන්න පුළුවන්. පවුලේ ඇතුළේ ප්‍රශ්න අනුන්ට කිය කිය යන්න එපා කියනවා. පිටද ගිනින් ඇතුළට ගන්නත් එපා, ඇතුළ ගින්න පිටට දෙන්නත් එපා කියනවා. ඊළඟට ඒ පියාණ කියනවා දියණිය ඔබ දෙන කෙනාට දෙන්න, නොදෙන කෙනාට දෙන්න එපා. දෙන කෙනාටත් නොදෙන කෙනාටත් දෙන්න කියනවා. දැන් ව්‍යංගාර්ථයෙන් තමයි මේ අවවාද දෙන්නේ. ඒකේ තේරුම තමයි දෙන කෙනාට දෙන්න කියන්නේ කවුරුරි කෙනෙක් තමන්ගේ නිවසේ බඩුවක් හෝ මිල මුදල් හෝ ඉල්ලගෙන ආවොත් නැවත ඒ තමන් දුන්නු දේ නැවත බාර දෙනවා නම් එයාට ආයෙ දෙන්න කියනවා. නමුත් තමන්ගේ තමන්ගේ මොන හරි ඉල්ලගෙන ආපු කෙනෙක් ඒ ඉල්ලගත්ත දේ දුන්නා කියලා අමතක කරලා ඉන්නවා නම් නැවත ඒ දෙයින් පරිහරණය කරලා ඒකෙන් උපකාර අරගෙන ඒ භාණ්ඩය නැවත දෙන්නේ නැත්නම් ආයෙ එයාට කිසි දෙයක් දෙන්න එපා කියනවා. ඊළඟට කියනවා දෙන කෙනාටත් නොදෙන කෙනාටත් දෙන්න කියනවා. ඒ කියන්නේ ඒ නිවසට එනවා නම් තමන්ගේම දිලිඳු නෑ යම්. එයාලට ඒ ධනය දෙන ධනය ආපහු දෙන්න බැරි වුණත් පුළුවන් වුණත් ඔවුන්ට ධනෙ සංග්‍රහ කරන්න කියනවා. ඊළඟට කියනවා දුවනිය මේ සුවසේ හිඳින්ද සුවසේ නිදන්න සුවසේ අනුභව කරන්න කියනවා. ඒක තේරුම තමයි සුවසේ හිඳින්න කියන්නේ වාඩි වෙන්න කියන්නේ තමන්ගේ නැන්දම්මා මාමා හිටගෙන ඉන්නවා නම් කියනවා ලේලියට දියණියට ඉඳගෙන ඉන්න එපා කියනවා. ඒක සුව පහසුවෙන් ඉඳගෙන ඉඳීමක් නෙමෙයි. ඊළඟට තමන්ගේ ස්වාමියා තමන්ගේ ඒ නැන්දම්මා මාමා ඒ නිවසේ ඉන්න වැඩිහිටියෝ අවදියෙන් නම් ඉන්නේ ඔබ යාලට කලින් නිින්දට යන්න එපා කියනවා. ඒක සුව නිින්දක් නෙමෙයි. ඒ නිසා සුවසේ නිදාන්න කියනවා. ඒ කියන්නේ ඕන් ඔක්කොම නිදාගත්තට පස්සේ නිදාගන්න කියලා කියන්නේ. සුවසේ අනුභව කරන්න කියනවා. ඒකේ තේරුම තමයි ස්වාමියා, ඒ ස්වාමියාගේ දෙමව්පියෝ, වැඩිහිටියෝ ආහාර අනුභව කරලා නැත්නම් ඔබ ආහාර එයාලට කලින් ආහාර අනුභව කරන්න එපා කියන එක සුව සුවපහසු ආහාර වැළඳීමක් නෙමෙයි කියනවා. ඊළඟට මේ ආදරණීය පියාණන් තමන්ගේ දියණියට අවවාද කරනවා දියණිය ගිනි පුදන්න කියනවා. ගින්න පුදන්න කියනවා. ඒකේ අර්ථය තමයි ගින්න හැටියට සැලකුවේ ස්වාමියාව. ගින්න හැටියට සැලකුවේ ස්වාමියාගේ දෙමව්පියන්. දැන් ඉස්සර කාලේ ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් විශේෂයෙන්ම ගින්නට දේවත්වයෙන් සලකනවා තිරේෂා ගින්න පුදනවා. ආන් ඒ අර්ථයෙන් තමයි ගිනි පුදන්න කියලා තියෙන්නේ. ගින්න වගේ තමන්ගේ නැන්දම්මා මාමව තමන්ගේ ස්වාමියාව පුදන්න කියලා තමන්ගේ දියණියට අවවාද කරනවා. ඊළඟට මේ පියා කියනවා දියණිය ඔබ ඇතුළත දෙවියන් නම දින්න. ඇතුළත දෙවියන් නම දින්න කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය තමයි ඇතුළත දෙවියන් කියලා කියන්නේ. ඒ ශ්‍රාවක සංඝ රත්නයට සිව්පසෙන් හොඳට අපූපස්ථාන කරන්න කියලා මේ පියාණන් තමන්ගේ දියණියට අවවාද කරනවා. මේ වගේ තව තැන් කීපයක සඳහන් වෙනවා විවාහ ජීවිතයක් ගත කරන තරුණියකට විශේෂයෙන්ම දෙන අවවාද. ඉතින් මේවා හරිය වැදගත් අදටත් විවාහ ජීවිතයක සාර්ථකත්වය පිණිස. මම හිතන්නේ බොහොම හොඳින් බොහොම කැමැත්තක් ආසාවක් ඇතිවෙනවා පින්නත් මෑන්ස් ඒ කරුණු ටික අහගෙන ඉන්නකොට මම හිතන්නේ ඔබටත් හෙට දවසේ විවාහ ජීවිතයට પ્રાપ્ત වෙන කෙනෙක් නම් බොහොම හොඳින් මේ පින්වත් මෑණියන් වහන්සේ දේශනා කළ ආකාරයට මේ කරුණු කරනා සිහි තබා ගැනීම තුළින් ගොඩාක් ගැටලු වලට ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම් එතනම තියෙනවා පින්වත් මෑණියන් වහන්සේ මම හිතන්නේ බොහෝ දෙනෙක් ගැටෙන තැන් බොහොම හොඳින් ඒ ගැටෙන තැන් වලින් අත්මිදිලා කොහොමද හරි විදිහට ජීවිතය පවත්වාගෙන යන්නේ කියන කරණාව එතනම තියෙනවා පින්වත් මෑණියන්ස. ආදර්ශ රාශියක් ඒ තුළ ගැබ් වෙලා කැටි වෙලා තිබුණා. පින්වත් මෑණියන්ස අපි දැන් කතා කරමු දැන් වර්තමානයේ තරුණියන් ඇතැම් තරුණියන් ඉන්නවා විවාහ නොවි ඉන්නට උත්සාහ කරන අය. සමහරක් පිරිස ඉන්නවා ධර්මයේ හැසිරෙන්නට බොහොම කැමැත්තක් දක්වනවා. මේ කැමැත්ත නිසාම විවාහ නොවි ජීවත් වෙන්න උත්සාහ කරනවා. මේ විදිහට වර්තමානය තුළ මේ අයට ඒ හිතන ආකාරයෙන්ම කටයුතු කරන්න පුළුවන් ද පින්නත් පැන්නන් වහන්ස. ඕටිරේෂා ඇත්තටම මේ අද කාලේ අපිත් එක්ක පවා ඇවිල්ලා කියනවා සමහර තරුණයන් මම අදහස් කරනවා මම ජීවිත කාලෙම තනිකඩ වෙනවා. මම විවාහ වෙන්නේ නැහැ කියලා. ඒතකොට ඒ විවාහ නොවෙන්න යම් යම් හේතු තියෙනවා. එහෙම වෙනස්. එකිනෙකාට ඒ හේතුන් වෙනස්. සමහරක් විට සාධාරණම හේතුවක් වෙන්නත් පුළුවන්. සාධාරණම හේතුවක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ හේතු ගත්තොත් සමහරවිට ඇය ගොඩාක් ආදරය කරපු පුද්ගලයාත් එක්ක ඇයට විවාහ වෙන්න ලැබිලා නැහැ. සමහර දෙමව්පියන්ගේ අකමැත්තෝ සමහරට ඔහු ඇයව අතහැරලා ගිහිල්ලා හෝ මේ වගේ ඇය ආදරයෙන් පරාජිත වෙච්ච චරිතයක් නම් ඇය දැඩි තීරණයක් ගන්නව නෑ මම ජීවිතේට විවාහ වෙන්නේ නෑ කියලා. ඒක එක හේතුවක්. ඊළඟට සමහර විට අද ඇයට දකින්න පුළුවන් තමන්ගේ වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ විවාහ ජීවිත අසාර්ථක වෙලා තියෙන විදිය. තමන්ගේ යාළුවා විවාහ වෙලා දුක් විඳ විඳ ඉන්න ආකාරය ඇගේ ඇස් දෙකටම පෙනිච්ච නිසා විවාහය කියන්නේ එහෙනම් මේ තරම් දුකක්ද කියලා. මේ දුකට අකමැත්ත නිසා ඇය තීරණය කරනවා මම නම් මේ දුක විඳින්නේ නැහැ. ඊට වඩා හොඳයි තනියම ජීවත් වෙන එක කියලා හිතලා විවාහ නොවි ඉන්නවා. ඒමත් නැත්නම් සමහරට හීනමානය තියෙනවා. ඒ කියන්නේ මම ලස්සන නෑ. මම උගත් නැහැ. මට කවුරුත් කැමති නැහැ. මේ වගේ අර තමන්ව අව탁සේරු කරගෙන මං වගේ කෙනෙක් කවුද විවාහ කරගන්නේ කියලා හිතලා ඇය තනිකඩ වෙන්න තීරණය කරනවා. ඒක තව හේතුවක්. ඊළඟට පින්වත්නි තවත් සමහර තමන්ගේ දෙමව්පියන්ගේ බාල සහෝදර සහෝදරියන්ගේ වගකීම කරට අරගෙන ඒ පෞල් බර කරට අරගෙන කටයුතු කරන දියණිවරු ඉන්නවා සමාජයේ. එතකොට ඒ අය තමන්ගේ අනාගත මුළු ජීවිතයම දෙමව්පියෝ වෙනුවෙන් කැප කරනවා. තමන්ගේ බාල සහෝදර සහෝදරියන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ අනාගතය කැප කරනවා. එතකොට මේ වගකීම් යුතුයකම් නිසා ඇය විවාහ නොවි ඉඳ පෙළඹෙනවා. එහෙම නැත්නම් තීදේශා සමහර විට ඒක සසර පුරුද්දක් වෙන්න පුළුවන්. සසර පුරුද්දක් වෙන්න පුළුවන් තනිවම වාසය කිරීම. සමහරක් විට අදිමාන්‍ය නිසාත් වෙන්න පුළුවන්. අදිමාන්‍ය නිසාත් වෙන්න පුළුවන්. මගේ මට ගැළපෙන ස්වාමියෙක් ඉන්නවද? එහෙම නැත්නම් මගේ රූපය කොයිතරම් ලස්සනද? එහෙම වෙන්නත්, ඔය එහෙම වෙන්නත් පුළුවන්. මේ සමාජය එහෙම වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි තව එහෙමත් නැත්නම් සමහර වෙලාවට ඇය කැමති ස්වාධීන වෙන්න. එහෙමයි. නිදහස් ජීවිතයක් ගත කරන්න. සමහර තරුණියන් කියනවා මම කැමති නැහැ තව කෙනෙක් යටතේ ඉන්න. මම කැමති නිදහසේ ඉන්න. එහෙම හිතලා නිදහසට බාධාවක් වේවි කියලා හිතලා ඒ විවාහ නොවි ඉන්නවා. නමුත් තිරේෂා මේ හැම හේතුවක්ම යම්කිසි සාධාරණත්වයක් තියෙනවා. නමුත් යමෙක් කියනවා නම් ධර්මයේ හැසිරෙන්න විවාහය බාධාවක්. විවාහ වීම නිසා ධර්මයට ධර්මයේ හැසිරෙන්න මට බාධා සිද්ධ වෙනවා කියලා යමෙක් කියනවා නම් ඒක බුදුරජාණන් වහන්සේට කරන අබෝධ චෝදනාව. ඒ විදිහ මතයක් යමෙක් තියාගෙන ඉන්නවා නම් අනිත් පරිසරයේ ඔක්කොම අය හිතනවා එහෙම ධර්මයක් මොකටද? ධර්මයේ නිසා විවාහ ජීවිතය විවාහ ජීවිතයක් ධර්මයේ නිසා ධර්මයට බාධාවක් වෙනවා නම් තනිකඩව ඉන්න තීරණය කරනවා නම් ඒ ධර්මයේ මොකක්ද කියලා සමහර ශාස්ත්‍රුන් වහන්සේට ගරහනවා. ධර්මයේ කියා දෙන අයට ගරහනවා. ඒතර ඒ වගේ මතයක් යමෙක් ඇති කරගෙන ඉන්නවා නම් ධර්මයේ හැසිරෙන්න බාධාවක් නිසා මං විවාහ නොවි ඉන්නවා කියලා ඒක බුදුරජාණන් වහන්සේට කරන අභූත චෝදනාවක්. ආන් ඒ නිසා සමහරට තමන්ගේ යටි අදහස වෙනත් දෙයක්. ඒ යටි අදහස තමන්ගේ යටි කැමැත්ත ඉස්මතු කරන්න ඒ ධර්මයෙන් ඒක ආවරණය කරනවා. ඒක භයානකයි. ඉතින් ඒ නිසා අපිට එකෙල්ලේ කියන්න බෑ විවාහ විය යුතුමයි කියලා. නමුත් Taman ජීවිතයෙන් දෙකක් තීරණ දෙකක් ගන්න ඕනේ. එක්ක විවාහ වෙන්නේ නැත්නම් එයා බඹසර ජීවිතයකට නැත්නම් පැවිදි ජීවිතයකට යොමු වෙන්න ඕනේ. එහෙම නැත්නම් පැවිදි වෙන්න හිතේ කැමැත්තක් නැත්නම් අනිවාර්යෙන් ගිහි ජීවිතයක් ගත කරනවා නම් ඇයි විවාහ විය යුතුයි. මොකද මේ සමාජයේ විවාහ වෙච්ච කාන්තාවකටවත් ස්වාමියෙක් සහිත කාන්තාවකටවත් ජීවත් වෙනවා කියන එක ලේසි නෑ. ඒ තරමටම සමාජයෙන් නොයෙක් ප්‍රශ්න ගැටලු වෙනවා. ඒතකොට එහෙම එකේ විවාහ නොවි හවුහරණක් පිළිසරණක් නැති තරුණියකට කාන්තාවකට කොයිතරම් අභියෝග සමාජයෙන් එල්ල වෙන්න පුළුවන්ද? ඉතින් ආන් ඒ නිසා මේක තේරෙන්නේ දැම්ම නෙමෙයි. අවුරුදු ගාණක් ගියාට පස්සේ තේරි අපරාධි මම මේ වගේ තීරණයක් ගත්තේ කියලා. ඒ නිසා ඔබ ඒ වගේ තීරණයක් අරන් ඉන්නවනම් එකපාරක් නෙමෙයි දෙපාරක් නෙමෙයි තුන් වතාවක් නෙමෙයි ඔබේ ජීවිතය ගැන නැවත නැවත හිතලා නිවැරදි තීරණයක් ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අවසන් කාලෙදී ඇතැම් විට පින්වත් මෑණියන් වහන්සේ තීරණේ නිසා වෙන්න තමන් පීඩාවටපත් වෙනවා. අනිවාර්යෙන්. මොකද ගොඩක් වෙලාවට තමන්ව රැක බලා ගන්නට සිද්ධ වෙන්නේ තමන්ගේ ඥාති දියණිවරුන්ට. එහෙම නැත්නම් ඥාති පිරිසට. මේ මේක එක විදිහකට කිව්වොත් අර බරක් වෙන්නත් පුළුවන්. අනිවාර්යෙන්ම. අසරණ වෙනවා. එහෙමයි මෑණියන් වහන්සේ. මම හිතන්නේ මෑණියන් වහන්සේ බොහොම හොඳින් අපට ඒ කරුණු කරනා පැහැදිලි කරලා දුන්නා. අද දවසේදී වැඩසටහනේ නිමාවටත් අපි කෙමෙන් කෙමෙන් ලං වෙලා තියෙනවා. කොහොම වුණත් අපිට ලැබුණු එක් ප්‍රශ්නයක් යොමු කරන්න තමයි සූදානම් වෙන්නේ දවසේ අපිට තියෙන කාල වේලාවත් එක්ක එක ප්‍රශ්නයකට පමණයි මේ අවස්ථාවේදී අපිට පිළිතුරු සපයන්නට හැකියාවක් තියෙන නිසා මම තෝරගත්ත පින්වත් මෑණියන් වහන්සේ මේ කාලීන ප්‍රශ්නයක් හැම කෙනෙකුටම සමහරක් විට මේ වගේ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙන්නට පුළුවන්. ඒ නිසාවෙන් මේ ප්‍රශ්නේ අද දවසේදී මම තෝරගත්තා. මේක තමයි පින්නත් මැනිනස්ස ගැටලුව. මගේ දුව මෑතකදී තරුණයෙක් එක්ක පැනලා ගියා. මාස 4ක් වගේ තමයි යාළු වෙලා. අපි කොයිතරම් අවවාද කළත් ඇය ඇහුවේම නැහැ. මොකද මම දන්නවා මේ පිරිමි ළමයා අපේ දුවට ගැලපෙන්නේ නැහැ කියලා. පින්වත් මෑණියන් වහන්සේ මගේ හිත හදාගන්න උපකාර කරන්න ඒ වගේම දියණිවරුන්ට පණිවිඩයක් දෙන්න මවකට මෙහෙම දුක් උහුලන්න බෑ. අපි නිතරම අවවාද කරන්නේ එයාලගේ යහපත පිණිස කියලා. මම හිතන්නේ බොහොම කාලීනයි ගැටලුව පින්නන්නේ. කාලීන ප්‍රශ්නයක්. බොහෝ දෙමව්පියෝ විඳවන ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම ඒ අහිංසක අම්මගේ හිත හැදෙන්න ඒ අම්මා මේ බැඳීම් වල තියෙන ආදීනව සිහි කරන්න ඕනේ. දැන් Tamanට Tamanගේ දියණිය ප්‍රියමනාප නිසානේ ওই දුක ඇති වෙන්නේ. තමන්ගේ ජීවිතේට ප්‍රියමනාප දේවල් තියෙනවා කියලා කියන්නේ ඒ ප්‍රියමනාප දේවල් වලින් උපදින්නෙම දුකක්මයි. ඉතින් ආන් ඒ නිසා ඒ පින්වත් මෑණියන් ධර්මයෙන්ම සිහි කළා. ඒකාන්තයෙන්ම ප්‍රියයන්ගෙන් වෙන්වීම කියලා කියන්නේ දුකක්මයි. බුදුරජාණන් වහන්සේ වදාළ මේක දුක නම් වූ ආර්ය සත්‍ය. මම සසරේ දරුවෝ නිසා කොයිතරම් දුක් විඳලා ඇතිද? මං සසරේ දරුවෝ නිසා කොයිතරම් කඳුළු සරලා ඇතිද? මේ විදිහටම දරුවන්ගෙන් වෙන් වෙලා දරුවන්ගෙන් දුක් විඳලා මං සසරේ කොයිතරම් අසරණ වෙලා ඇතිද කියලා මේ සසරයෙන් එන සසර නිසා අපිට එන ප්‍රශ්නයක් හැටියට මේක දැක්කොත් මේක මේ ජීවිතේට මට වෙච්ච දෙයක් කියලා පටු විදිහට හිතන්නේ නැතුව මේක සංසාරගත ප්‍රශ්නයක් හැටියට පුළුල්ව දැක්කොත් ඇයට ටික ටික ටික ටික තමන්ගේ දුක තුනී කරගන්න පුළුවන්. ඒ වගේම එවැනි තීරණය වලට ක්ෂණික තීරණය වලට යන තරුණියන්ට කියන්න තියෙන ගොඩක් විට අත්දැකීම් අඩුකම නිසානේ ඔය වගේ වෙන්නේ. බොළඳ වෙලා හැඟීම් වලට වහල් වෙලා ක්ෂණික තීරණ අරගෙන තමන්ට තමන් ලොකුවට තමන් සිහින ලෝකයක් මවාගෙන අර අවුරුදු ගාණක් Taman වෙනුවෙන් දිවි කැප කරපු ආදරණීය අම්මා තාත්තා අතහැරලා මේ දවසකට දෙකකට දැක්ක කෙනෙක්ට සිහි මුලා වෙලා ඒ කෙනා තමන්ගේ මුළු ජීවිතේම කරගෙන දෙමව්පියන්ට පිටුපානවා කියලා කියන්නේ ඒක මහා පාපයක්. දෙමව්පියන්ට පිටුපානවා කියලා කියන්නේ මහා පාපයක්. මෙලොව විතරක් නෙමෙයි පරලොවටත් මේ පාපය, ඒ දුක ලැබෙනවා. කවදාවත් දෙමව්පියන්ගේ හිත්‍රිද්දලා සාර්ථක ජීවිතයක් ගත කරන්න බෑ. කවදා හරි තමන් අම්මෙක් තාත්තෙක් වෙච්ච දවසට තමන්ට දරුවෝ ලැබුණු දවසට ඇය ඒ දරුවෝ නිසා අර අම්මට දුන්න දුක ਦਿੱත්ත දම වේදනීය වැයට විඳින්න සිද්ධ වෙනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. එදාට තමයි Tamanට තේරෙන්නේ අනේ මම මගේ අම්මට කොච්චර දුකක් දුන්නද. එහෙනම් මේ දුක මම අද විඳිනවා. ඊළඟට ඒ Taman ගියපු ඒ පුද්ගලයාත් එක්ක Taman අපා දුකක් විඳිනකොට හැඬෝ කඳුලෙන් ගත කරනකොට ඇයට නැවත නැවත නැවත නැවත තමන්ගේ අම්මාව මතක් වෙවි මතක් වෙවි ඇය බොහෝසෙන් පීඩාවටපත් වෙනවා දුකටපත් වෙනවා. ආන් ඒ නිසා පින්වත් දියණිවරුනි යම් තීරණයක් ගන්න කලින් විශේෂයෙන්ම ජීවිතයේ තීරණාත්මක වූ අවස්ථාවක් වෙන යම් තීරණයක් ගන්න කලින් කීප වතාවක් කල්පනා කරන්න නුවණින් කටයුතු කරන්න. එතකොට ඔබේ දෙමව්පියන්ටවත් ඔබටවත් එයින් දුකක් පීඩාවක් ඇති වෙන්නේ නැහැ. අද දවසේදී අපි කතා බහ කළේ ජීවිතයේ තීරණාත්මක සම්දිස්ථානයක් පිළිබඳව තරුණියකගේ විවාහ ජීවිතය කොයි ආකාරයෙන්ද ගත කරන්නේ කියන කරණ. අභියෝගේනම ප්‍රශ්නෙනම අපි හැම කෙනෙකුගේම ජීවිතවලට. හැබැයි මේ අභියෝගවලට ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්නට විසඳුම් ධර්මානුකූලව අද දවසේදී පින්වත් මෑණියන් වහන්සේ අපට ලබා දුන්නා. ඉතින් පින්වත් මෑණියන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා පින්වත් මෑණියන් වහන්සේගේ වටිනා කාලය අපි වෙනුවෙන් වෙනුවෙන් මේ විදිහට පිරිසකගේ යහපත පිණිස යොදවන්නට පින්වත් මෑණියන් වහන්සේ මේ ස්ථානයට වැඩම කළා. ඉතින් පින්වත් මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. අද දවසේදී මේ ස්ථානයට වැඩම කිරීම සම්බන්ධයෙන් මේ ගෞතම බුදු සසුන තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලුම පින් හේතු වේවා, වාසනාව වේවා, උපකාරී වේවා කියලා ඉතින් අද දවසට ධම්සරණී සදහම් පිළිසඳර නිමා කරන්නට කාල වේලාව වෙත් තියෙනවා. හැබැයි ධම්සරණී සදහම් පිළිසඳර නිමා කරන්නට මත්තෙන් අපි ඔබට මතක් කරන්නම් අපේ ලිපිණය. ඔබට පුළුවන් ඔබේ ගැටලු, අදහස්, යෝජනා මේ සියල්ලක්ම අපට යොමු කරන්නට. අපේ ලිපිණය තමයි නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල ඔබේ අදහස් යෝජනා මේ සියල්ලක්ම ඔය ලිපිණියට අපිට යොමු කරන්නට ඔබට හැකියාවක් තියෙනවා එසේනම් අද දවසට දම්සරණී සදහම් පිළිසඳරෙන් අපි ඔබේ නිවසින් සමු ගන්නවා ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා නමෝ බුද්ධාය